පයති එත නිරුද්ධමානා නිරුද්ධති ඕරණීය යෝගාවචන මහා සංගරත්න අවසරයි මේ සතිපට්ඨාන සූත්‍රයේ නිරෝධ සත්‍ය පබ්බේ සත්‍ය පබ්බේ නිරෝධ සත්‍ය යටතේ සංග්‍රහ වෙන විශේෂයෙන්ම වේදනාව කියන චෛතසිකය නිවනට තුරු දෙන්නේ කොහොමද? ඒ තුලින් නිවන මාතු කරගන්නේ කොහොමද කියන එක පින්නංක සර්වඥ වාසේ දේශනා කරන ලද සූත්‍ර පාඨයක්. මහා සතිපට්ඨාන සූත්‍රයේදී අපි මේ වෙනකොට ආපු ගමනේ පාර 90ක් පහු කරලා තියෙනවා. ඒ නිසා මේ කොටස් බොහොමත්ම ඒ කලින් තියෙන දැනුමෙන් ආභාසය ලැබලා ආලෝකය ලැබලා තම තමන් කරන භාවනාවෙන් ලැබෙන අත්දැකීම් වලත් එක්ක ගලපලා බොහොම ආදරේ බොහොම ආදරයෙන් තේරුම් ගත යුතු කොටස් ඒක අපේ ලංකාවේ බෞද්ධ ඉතිහාසයේ කවුරුත් වාගේ ඒ සතිපට්ඨාන සූත්‍රයේ දක්වන ගෞරවය දැන බලනකොට තේරුම් ගන්න පුළුවන්. ඒනොත් මේ ධර්මානුපස්සනා කොටසේදී ඊටාත්ම ගැඹුරු තරයි. නමුත් අපි මෙතන දක්වා ආපු මාර්ගයේදී ආපන්නකොට කෙටියෙන් කියනවා නම් විශේෂම නිරෝධ සත්‍ය සම්බන්ධ කරන ආපු මාර්ගයේදී ආපන්නකොට මේ එකින් එකට එකින් එකට පද සම්බන්ධතාවයකින් යුක්තවයි අපි මේ වේදනානුපස්සනාව කරා පැමිණේ. ඒ වේදනාවට හේතු වෙන නැත්නම් වේදනාවේ සමුදේ ධර්මයේ විදිහට පෙන්වන්නේ ස්පර්ශයයි. චක්කු සම්පස්සජා චක්කු සම්පස්ස චක්කු සම්පස්සේ තමයි චක්කු සම්පස්සජ වේදනාවට. චක්කු චක්කු සම්පස්තියෙන් ජනිත වේදනාව කියන එකයි චක්කු සම්පස්සජ වේදනාව. ඒ නිසා අපි ඒ සම්පස්සය නැත්නම් අපි සාමාන්‍යයෙන් චෛතසික වෙනකොට හඳුනා ගන්නකොට කියන පාස්ස චෛතසිකය සංස්කෘත භාෂාවෙන් ස්පර්ශය අපි සිංහලට හැපීම ගැටීම වශයෙන් තේරුම් ගන්නවා. සබ්බේ ධම් සබ්බේ ධම්මා රස සමුදය. සෑම ධර්මයක්ම ලෝකේ මේ ස්පර්ශය නිදාන කොටමයි පවතින්නේ. සමුදේ කරගෙනයි පවතින්නේ. මුල් කරගෙනයි පවතින්නේ. ආන්නේ සමුදය ධර්මයේ හදාරපු අධ්‍යක්ෂින් වශයෙන් කරන කාම ගැඹුරට භාවනා කරපු කෙනෙක් හැර තමන්ගේ චිත්ත සංකාන තුළ සිදු වෙනවා අපි කියන දෙයක් කියලාවත් දන්නේ කිව්වොත් එච්චර ලොකු වැරද්දක් නැහැ. නමුත් සෑම දෙයකටම මූල වෙන ධර්මයක්. ඒ නිසා අපි තම අවස්ථාවක ධර්ම අවබෝධයක් ලැබනකොට මූල ධර්ම වශයෙන් හෝ අධ්‍යක්ෂින් වශයෙන් ඉතින් මේ නොපෙනුනාට ඊටාම වැදගත් වශයෙන් සාමාන්‍ය භාෂාවෙන් කියනනම් තිරේ පිටිපස්සේ ඉඳගෙන ක්‍රියාත්මක කරන මේ ස්පර්ශය ගැන, ඇස්සේ ගැන, පහස ගැන, හැපීම ගැන අවබෝධ කරගන්න. ඒක මේ ජීවිතා ජීවිතයේ දෛනික කටයුත්තක් නෙවෙයි. ඒක ආධ්‍යාත්මික කටයුත්තක්. ආගමික කටයුත්තක්. ආනේ ස්පර්ශයේ දිහාවට යනකොට මේක නොබැනි අපේ වගකීමෙන් තොරව පහළ වෙන දෙයක්ද කියලා අපිට අහිංසකත්වයේ තුලින් මේකෙන් ගැලවීමක් නැහැ. ස්පර්ශිය ස්පර්ශ කරන්නේ අපි අපි විසින් දැනටමත් අල්ලබදාගෙන තියෙන ඒ ඒ අගයන් ආරම්භර වල හැටියටයි. අපි මායින් කරන්නේ, අපි සකන්නේ, අපි අගය ආරම්භරය කරන්නේ යම් යම් දේවල්ද අන්න ඒ ඒ දේවල් අනුවම ස්පර්ශය සිද්ධ වෙන බව සර්වචදේශය ඉතාමත්ම ප්‍රකටයි මේක අනිකුත් ආගම් වල උගන්වන්නේ සරබලධාරී දෙවියන් වහන්සේගේ මනාපය අනුවයි එක එකනාට ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ. ඒක අපි අද ගිය පාර අර මේ උදාන පාළි ගාථාවක් ඉදිරිපත් කරගනිමින් මේ ස්පර්ශයෝ තම තමන්ගේ උපදී නිසා උපදී අණුව ස්පර්ශ කරක් කියන එකයි තේරුණා කරන්නේ. සංපස්සේය පස්සං උපදීන් පටිච්ච නිරූපදීන් තේන කුසෙයියුම් පස්ස. යම් කිසි කෙනෙක් ඒ කියනා වූ උපදී ධර්ම. නිරූපදී කියන මට්ටමට පස් වෙච්ච කෙනෙක් ඒ උපදී ධර්ම දුරු කළාම තමන්ද කියලා වෙනමම අගයක් ආඩම්බරයක් මායින් කරන ධර්මයක් හොඳක් නරකක් නැති සම්පූර්ණ සම්බූපදී පටිනිස්සග්ග කියන උපදීන් දුරු කර හිතක් ඇති කරගත්තම ඒ පුද්ගලයාට ඒ ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ ඒ නිසා අහිංසකත්වය පෙන්වාට එලිපිට ක්‍රියාත්මක නොවුනට ස්පර්ශයෝ පැහැදිලිවම අපේ ආරයන් අපේ කුචි අර්ථකයන් අපේ අගයන් ආඩම්බරයන් මායින් කරන දේවල් පැහැදිලිවම ඒ ඒ ස්පර්ශයන් තුළින් ප්‍රකාශ පාරක්පත් කරනවා. ඒ නිසා අපි අප යම් කිසි සමාජයක ඉන්නකොට යම් කිසි වැඩක් කරනකොට අපි ක්‍රියාවක් කරනකොට හිතනකොට කල්පන කතා කරනකොට ඒ පිට වෙන සංස්කාරය සියල්ලම ස්පර්ශයේ පහස ලබලයි කියන වෙන විදිහකට කියන අපේ රුචි අරුචිකම් වල කියපෑ. කනකොකා ඉගිලෙනකොට මුද පේනවා වාගේ ඒ කරන වැඩ වලදී කරන වචන වලදී හිතන හිතවිලි වලදී පැහැදිලිවම අපේ ස්පර්ශෝ කුමන ආගයන් ආඩම්බරයන් ධර්ම එකක්ද කියන එක පැහැදිලි වෙනවා අභාග්‍යයකට වගේ මේ සදාචාරය ඉස්සර කර නැත්තු ඒ නරක කුරුදු නරක ආගයන් ආඩම්බරයන් සහිතව අපි කරන හිතිවිලි අපි කරන වචන අපි කරන ක්‍රියා වසා ගැනීම කර යුතුයි ඒකයි සංස්කෘතියේ අමුතු දලක් අමුතු මායාවක් අමුතු තිරයක් පවාගෙන තියෙනවා එතන පුදුරට කවදාකවත් ඒ තමන්ගේ වැරදි අගයන් ආඩම්බරයන් තුලින් පෙරිලා කරන ස්පර්ශයන් අනුව වැරදිවට කරන හිතවිලි වැරදියට කරන කතා වැරදියට කරන ක්‍රියා දිහා මධ්‍යස්තව බලන්න සතිය යුක්තව බලන්න උපේක්ෂාවෙන් යුක්තව බැලීම මේ භවයේ කවදාකවත් සිද්ධ කරන්න බෑ. හැම වෙලාවෙම ස්පර්ශ කරන ස්පර්ශය උතෝරයි. මේක නරක උපදී සහිතන කියා පාණ්ඩවදා පෙන්නන්නවදා දකින්නවදා වහන්නවදා. ඒ නිසා කවදාකවත් අපිට ස්පර්ශය පිළිබඳ යාන්ත්‍රණය දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා සතියේ තියෙන මූලිකම ලක්ෂණයක් තමයි තමන්ගේ හිතවිලි, තමන්ගේ වචන, තමන්ගේ ක්‍රියා කිසිසේත්ම පූර්ණ නිගමනයකට ලක් කරන්න එපා. දෙකට මධ්‍යස්ථව බලන්න. මේක කොච්චරක් මේ ස්පර්ශය පිළිබඳව කියන මේ උපදි පිළිබඳව කියන මේ නරකකට වහන්ත උත්සාහ කරනවාද කියනවනම් අතුවා පවා පෙළඹිලා තියෙන සත්‍ය කියන්නේ කුසල ධර්මයක් පමණමයි කියන්නේ. ඒක සත්‍ය අකුසල හිතිවිලි අකුසල වචන අකුසල ක්‍රියා විසේ යොදවන්නත් එපා කියනවා වගේ කම්යාර්ථයක් ඇති කරන්න උත්සාහ කරනවා. මේ පැහැදිලිව සූත්‍ර පිටකේ කියන මේකට හේතු සහිතව කර්ම කියනවා. නමුත් බහුල විවරය යනකොට සතිය ස්පර්ශයේ විහි යොදවන්න බොහොම අමාරුයි මොකද ස්පර්ශය අර කියන විදිහට විකට වැඩ කරන එකක් නෙවෙයි නමුත් ස්පර්ශයත් යටින් තම තමන්ගේ රුචි අරුචිකම් ක්‍රියාත්මක වෙනවා. ඒ රුචි අරුචිකම් වල තියෙන නරක පැති. අපි කියන පව් පැති, අකුසල් පැති, අනුන්ට තමන්ට වින කරන පැති. නිසා දැනගත්තත් නැදනගත්තත් වැහුවත් එලි කරත් ඒ පුද්ගලගේ වචනවල ක්‍රියාවල හේතුවල අනිවාර්යයෙන්ම ගඳ ගහනවා. ඒ ගඳ වහනේ අන්නේ ගඳ පිළිබඳව සතිමත් වීම මගේ පුද්ගලික ජීවිතය හරි බලනවා නම් සත්‍ය පිළිබඳ හොඳම කෑල්ල. ඒකට Tamanට විවුර්ත වෙන්න පුළුවන් නම් පැහැදිලිවම පෙන්නනවා හැම හිතවිල්ලක් තුළම හැම වචනයක් තුළම හැම ක්‍රියාවක් තුළම අපි මොන විදිහටද මේ සංකීර්ණිය දැකලා තියෙන්නේ අපි මොන විදිහටද මේක මැනලා තියෙන්නේ ඒ මැනිල්ලෙන් ඵලයක් වශයෙන් එළියට එන වෙන හිතවිලි වචන ක්‍රියා අර අපේ උපදී අපේ තියෙන හොඳ නරක මිනුම්දඩු ඔක්කොම පැහැදිලි නමුත් මේ සතිය මේ කියන තාලෙට හොඳ නරක දෙකම විදේ හොඳ නරක කියන බෙදීමෙන් තොරව පාවිච්චි කළ යුත්තක් බව යන්තිත කෙනෙක් පිළිගනවා. සතිය පාවිච්චි කළා වුණත් බොහෝ කාලයක් යනකම් මේ කියන උපදීන් පිළිබඳ හෝ ස්පර්ශය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබන්න කලින් දුෂ්කරයි. ඒක නෙවෙයි ප්‍රශ්නේ මේ මතු කරලා දීලා තියෙන මේ වැරදි මුගස් බය නිසා සත්‍ය පවා යොදවන්න බය වෙනවා තමන් හිතන තමන් පතන නරක ක්‍රියාවක් තමන්ගේ සිදු වෙනවා ඒක පුද්ගලයා ඒ සාය පුද්ගලයා දෙපැත්තකින් පක්ෂාකාරයක් පත් වෙනවා මේ මොහොතේදී කලියට දන්නේ නැහැ ඒ නිසා අනිවාර්යයෙන්ම අර උපදීන් තර වෙනවා අර ස්පර්ශය හැමදාම ස්පර්ශ කරනවා ඒ නිසා සතිය පිහිටවීම අන්ත භාගයට මේක යෝගාවචරයේ පවා තේරුම් ගන්න ඕනේ ධාමත්ම මධ්‍යස්ථ විනිශ්චකාරයේ ඒ උසාවියේ සිදුවෙන නඩුවකදී ක්‍රියා කරනවා වගේ තමාගේම නඩුව ඇහෙන වෙලාවට තමාම විනිශ්චයකාරයෙක් වෙන්න සතිය පිළිබඳ මෙන්න මේ නිවැරදි අවබෝධය ලබා ගන්න. මෙන්න මේ කියන ස්පර්ශයේ විශේෂයි බැලිය යුතු ආකාරය, දැකිය යුතු ආකාරය, පිළිකිය යුතු ආකාරය මේ බණ අහපු නැති කෙනෙක් පිළිබඳව අපි කලින් කියපු විදිහට බොහෝමත් අමාරුයි සංවිධානය කරන්න කියලා දෙන්න හේතු ගන්න. බණ අහලා තිබුණත් විපස්සනාවට හිත යොදලා ඒ සතිය පිළිබඳව හොඳ දේ, නරක දේ, මධ්‍යස්ථ දේ කොයි එකටත් අම රසව සතිය යොදවන්න ඕනේ කියලා කිව්වොත් මේ බණ අහලා තිබුණත් නැත්නම් ඒකාන්තයේ මේ පුද්ගලයාගේ අපි මේ අද කතා කරන්න ගන්න වේදනාව විතරක් නෙවෙයි ඒ වේදනාව යට තියෙන සතියක් මේ වර්ධුණ ස්පර්ශයක් දහදිලිවම නිවැරදි පැත්තට ගන්න බලන්න. ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැනට යනකම් සතිය ක්‍රියාත්මක වෙනවා. එතකොට තේරෙන පටන් අර ගන්නවා අපි මේක කල් ක්‍රියාත්මක කළේ මෙන්න මේ මේ අවියන් ආඩම්බරය සාහිත්‍යයි. ඒ නිසා අපිට මේ මේ අත්දැකීම් වෙන්නේ සතුරන් විදිහටමයි. මේ මේ දේවල් දැක විනාරකටමයි මේ දේ මේ දේ වලනකොට අපි ලැජ්ජ බය පහල කරන පස්සට ගියා. නමුත් ඒක ඔක්කොම අවබෝධ කළ යුතු දේවල් වර්තමානයේම දැකිය යුතු දේවල්. අන්නේ වර්තමානයේ දකින්නම් පුදුමාකාරයේ ශක්තිය ඇති කළ දෙන්නේ සත්‍යිපත්ඨාණයමයි වෙන විදිහට කියන සතිසයිතද කියනවා. මෙන්න මෙතන හොඳ පැහැදිලි අර්ථ විවරණයක් තියෙනවා සම්මියත් දෘෂ්ටිකට ලැබෙන්නේ. මේ කියන්නේ විපස්සනා සම්මාදිට්ඨිය. සම්මතර ප්‍රඥාව සම්මාදිට්ඨියවත් අමත සම්මාදිට්ඨියවත් නෙවෙයි. විපස්සනා සම්මාදිට්ඨියේ තමා විකේම නිර්දය විදියට විවේචන පූර්වක වෙන විදියට කියනවා නම් පූර්ණ නිගමනයකින් තොර දැකීමේ හැකියාව. අපක්ෂපාතීව බැලීමේ හැකියාව දිනු කළොත් ඒ බුද්ධලේ කාන්තෙම සර්වඥාන්තයේ ආභාෂය ලැබු කෙනෙක් වාට ගුරුවරයෙකුගේ සදාතනික ආශ්‍රය ලැබු කෙනෙක් වාටපත් එහෙම නැති වුණොත් බොහෝ කල්යනා කෙනෙකුට ඒ විදිහට සතියේ උපරිම අග්‍රඵල ලබා ගන්න. අන්න ඒ විදිහට ස්පර්ශය පිළිබඳව සතියේ තියෙන ගැඹුරු වගේ කියන ගැඹුරු ස්වයංක්‍රීයව නමුත් ගැඹුරු සිදුවෙන කටයුත්ත දැක ගන්න පුළුවන් නම් දැන ගන්න පුළුවන් නම් විශේෂයෙන්ම දැක දැන ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් එහෙව් කෙනාට පැහැදිලිවම ඊට වඩා ප්‍රකටව මේ වේදනාචෛත්‍ය පිළිබඳව දැක දැන ගන්න පුළුවන්. ඒ නිසා අපි ආපු බාරේ කලෙලියක් තියෙනවනම් අද ඇවිල්ලා තියෙන තැනට එනකොට දැහැෙන අපි එලි පහලකට ඇවිල්ලා. ඒ මොකද සබ්බේ ධම්මා වේදනා සමෝතරණ. සියලුම ධර්මයන් ඇවිල්ලා ගොනු වෙන්නේ මෙන්න මේ වේදනාවට තමයි. ඒ වේදනාවට ගොනු වෙච්ච නිසා වේදනාව ආර්ථික වශයෙන් බලපාන. සමාජික වශයෙන් බලපාන. දේශපාලන වශයෙන් බලපාන. ආධ්‍යාත්මික වශයෙන් බලපාන. සාමයේ බාහිර වශයෙන් බලපාන. සමුදේ පැත්තෙමුත් බලපාන. නිරෝධේ පැත්තෙමුත් බලපාන. ඒ නිසා වේදනාව වේදනානුපස්සනා කිය වෙනම අනුපස්සනාවක් අතින් අපි සාකච්ඡා කළා. ඒ වගේම සමුදේ පක්ෂයේ කියන වේදනාව සාකච්ඡා කළා. අද අපිට කියන්නේ ඒ ආලෝකයේ යටතේ මේ නිරෝධ පක්ෂයේ වේදනාව සාකච්ඡා කරා. ස්කන්ධ වශයෙන් බලනකොට රූපස්කන්ධයට පස්සේ වේදනාව ස්කන්ධයක් වශයෙන් ක්‍රියාත්මක වෙන විදිහට කියන්න පුළුවන් නාම ධර්ම වල වඩාත්ම ප්‍රකට වේ. අල්ලන්න ලේසිම දේ තමයි වේදනාව. ඒ නිසා මේ වේදනාව අනුවම මේ ආගමට අර්ථ දෙනවා. සෑම ආගමකින්ම කරන්න හදන්නේ මේ දුක් වේදනාව ඇති කරලා සුඛ වේදනාවක් ලබා ගැනීම කියන එක සාමාන්‍ය අපේ. නැත්නම් ওই සාමාන්‍ය රචනයක් පටන් ගන්නවා කියන්නේ සියල්ලෝම සැප කැමැත්ත ඕනේ. මේ සැප කැමැත්ත හොයාගෙන යන නිසායි අපට මේ ආධ්‍යාත්මික මිනිහෙක් එහෙම නැත්නම් සුචරිතවාදී ලැජ්ජ බය සහිත කෙනෙක් සදාචාර ධර්ම සහිත කෙනෙක් වෙන්න හදාගන්න. නමුත් පැහැදිලිවම මේ Nirodha පැත්තට වේදනාව බලනකොට ওই සදාචාරය ඉක්මවනවා. ඒ ආගමික අදහස ඉක්මවන්නේ. වෙන විදිහට කියනවා නම් ආගමක සදාචාරයක හික්මීමට අපි බලාපොරොත්තු වෙන්නේ දුක් වේදනාව සුඛ වේදනාව මගින් ප්‍රතිස්ථාපනය කිරීමයි ඒක නිස්සාර වශයෙන් අපි ගන්න. නරකදී නරකදී හොඳ දෙයක් මාර්ගයේ ප්‍රතිස්මය අයින් කර දුක් වේදනාවක් සුඛ වේදනාවක් මාර්ගයෙන් අයින් කර ඒක තමයි මේ නොනම නොනිමි හදන ලෝකේ පවතී. නමුත් සර්වඥාන්සේ මේ සමුදේ පැත්තකට දේශනා කළා මේ දුක් වේදනාව දුරු වීම සඳහා මේ බදාගත් සුඛ වේදනාවක් <clears throat> ධර්මතාවයක් වශයෙන් බලනකොට අර දුක් වේදනාව වගේම තමයි. එනිසා මේක කවදාකවත් අවධානය වෙන්නේ නැහැ. නමුත් සර්වඥ දේශනාවේ අනුව මේ වේදනාවේ තියෙන නිරෝධ පැත්ත, නිරෝධ පැත්තේ තියෙන තල්ලුව එළඹෙත අනුව කල්පනා කළොත් ඒ පුද්ගලයා අර ලෝකයා විසින් කරන දුක් වේදනාව සුඛ වේදනාවක් මගින් ප්‍රතිස්ථාපනය කිරීම, අයින් කර දැමීම විශේෂ කටයුතු කරනකොට කරනකොට ටික ටික දුක් වේදනාවේ ස්වභාවය, සුඛ වේදනාවේ ස්වභාවය අවබෝධ කරමින් කරමින් දැන හෝ නොදැන තල්ලුව ලබන්නේ අදුක්කම සුඛ වේදනාව. මේ අදුක්කම සුඛ වේදනාව ආගමකට අහු වෙන්නේ නැහැ කියන්නේ. අහු වෙන්නේ ධර්මයට පමණයි. නමුත් ඒකත් සර්වඥ සාසනයේ නිෂ්ඨාව නෙවෙයි. මේක සාමාන්‍යයෙන් රූප ලෝක ඉක්මවල අරූප ලෝක වලට ගිහිල්ලා ඒ නේව සංඥා නා සංඥා මට්ටමට ගියාට පස්සේ මේ අදුක්කම දුක වේදනාවේ හොඳ උච්චාස්ථාකරපත්ය. ඒ නිසා හුඟව දෙනෙක් සර්වඥ සර්වඥ වහන්සේගේ පහළ වීමට කලින් ඒක උත්කෘෂ්ඨ දේවසේ සලකුවා. ආකින්චඤ්ඤාත නැත්නම් නේව සංඥා නාසඤ්ඤා වගේ නාසඤ්ඤාත වගේ තරකට. නමුත් ඒ කවදාකවත් තමයි කරගෙන යන්නේ මේ කිං කුසල ගවේති කුසලේ නම් කිම කියලා හොයාගෙන යන මේ පරිශ්‍රණයේ අවසාන වෙන වෙන බව බුදුරජාණන් වහන්සේ සිතාක තාපසය බව තේරුම් ගන්නවා. ඒ නිසා පිටිය සඳහා කරනවා නම් මේ සැප දුක් දෙකම අතහැරියේ නැත්නම් කවදාකවත් අනුගාන උපේක්ෂාවටවත් එන්නේ නැහැ. උපේක්ෂාවට ආවේ නැත්නම් අවිද්‍යාව දක ගන්න බෑ. අවිද්‍යාවට ගැනීමමයි විද්‍යාව කියන්නේ. ඉබ්බරි වෙනව වෙන විද්‍යාවක් ඇත්තේ නැහැ. එනිසා ඒකාන්තයෙන්ම මේ සැප දුක දෙක ඉක්මවෙ නැත්නම් අදුක්කම සුඛයට එන්න බෑ. වගේ හොඳ නරක දෙක ඉක්මවෙ නැත්නම් සත්‍යයට එන්න බෑ. එන්නේ පාඩමට මේ වේදනාන පස්සනා විශේෂයෙන්ම මේ සමුදේ කොටස පිළිබඳ සාකච්ඡාව ඉතාම වැදගත්. අර කලින් කියපු විදිහට ස්පර්ශයත් ආ වූ ගැඹුරක් තේරුම් අරගෙන මේ වේදනාව ගැන කරන සමුදේට බර විග්‍රහය හොඳට තේරුම් ගන්නට නම් අනිවාර්යයෙන්ම උන්වයි කියන විදිහේ මානසික සකස් කිරීමක් සම්යෝජ්‍යතික දෘෂ්ටිය මේ වෙන විදිහට කියනවා විපස්සනා සම්මාදෘෂ්ටිය අත්‍යවශ්‍යයි කියලා කියනවා. එහෙම නොවුනොත් මේ බණත් එක්ක හැප්පෙනවා මිසක් මේ බණත් එක්ක ගැටෙනවා මිසක් කවදාකවත් ඒක අනුව යා ගන්න ලැබෙන්නේ ඒ නිසා මේ අනුමිලි ධර්ම දේශනාව කියන්නේ ඒකයි. ඒ තරම් කාලයක් ඒකට පුරුදු වෙලා ඒ පැත්තටම හිතලා ඒ පැත්තටම අපි මේ කැමැත්ත දීලා උනන්දුවෙන් කරගෙන ගියොත් විතරක් අපිට පුළුවන් වෙනවා මේ සරුවචන් වහන්සේ මේ වේදනාව සමුදයකට බලපාන්නේ යම්සේද ඒ වාගෙම එතනම ඒ සමුදයට හේතුන තෘෂ්ණාව දුරු කිරීම කියන නිවනටත් ඒ වගේම බලපාන. එතන වැඩ පිළිවෙල හරීම විචිත්‍රයි. කොච්චර විචිත්‍රද කියලා කියනවා නම් කවමදාකවත් ඒක අහම්බයක් මිස සලසුමකින් ලබන්න බෑ. කොච්චර උත්සාහ කළත් මේක අවබෝධ වෙච්ච දවසේ ඒ පුද්ගලයා අලුත් වෙනවා ඒ පුද්ගලට ලොකු සතුටක් ඇති වෙනවා අහ මේක නේ සර්වඥාන්තුනේ කියලා කියන්නේ කියලා කුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුන් උදපාදි ඥානං උදපාදි විද්‍යාව උදපාදි පඤ්ඤාව උදපාදි ආලෝකෝ උදපාදි කිය ඒ එන්නේ මෙතුආකල්ම අපි ඒක මේ විෂය මාර්ගයේ ශිල්ප මාර්ගයේ වරදවලමයි වටහාගෙන ඉන්නේ දැන් මේ වැරදි වැටීම අයින් වෙනකොට ඒ සියලුම වේදනාවෙන් දෙන්න තියෙන දුක් පීඩා සියල්ලම දුරු කරලා අපිට විශාල පෙර නොඇසු නොවිරෝධ ධර්මයකට ඇත්තරියා වගේ ලොකු සමා විචින සාන්දෘෂ්ටිකව ලබා ගන්න ධර්මයක් මගින් දුක සාන්තියක් ඇති කරගන්න. ඒක නිසා අර ඥානසිරි රචනාවක් පටන් ගන්නවා නම් සියලු දෙනාම කැමැත්ත ගන්නේ සැප ලබා ගැනීමටයි දුක දුරු කිරීමටයි කියන එක ගැඹුරු අර්ථයකුත් නැතුව නෙවෙයි. ඒ මොකද මේ වේදනාව පිළිබඳ පූර්ණ අවබෝධයෙන් ලැබෙන සුඛය ආර්ය විවහාරයේ දක්වන සුඛයක්. අනිත් පැත්තෙන් මේක දැක්කොත් මොන විදියක් ඇයිද කියලා හිතන්න අමාරුයි දකින්නත් බෑ ඒක නිසා කතා කරලා ඉති වැඩකුත් නැහැ ඒ නිසා වේදනානුපස්සනාවේ නිරෝධය පිළිබඳව කතා කරනකොට මේ අර ස්පර්ශය තරම් අමාරු නෑ ඒක ගන්නලා දෙන්න මොකද විචිත්‍ර ධර්මයක් නිසා ඒක සම්බන්ධයෙන් අපි ගිය පාරක් මේ අමුදේ පැත්ත ගන්නකොට නිරෝධය පැත්ත ගන්නකොට මතු කරගත්ත වටිනා සූත්‍රයක් තමයි මේ මාළුන්ති සූත්‍ර සූත්‍රය හිමාලුකිකුත් කියන ස්වාමීන් වහන්සේ තාම වයසට ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්වාමීන් වහන්සේ බුදුපියාණන් වහන්සේ ළඟට පැමිණිලා ඉල්ලීමක් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ මට මේ විචාර වශයෙන් ඔබ වහන්සේ දේශනා කරන ධර්මයේ කෙටියෙන් මට කියලා දෙන්න එතකොට මට ඒක හොඳින් අහගෙන දරාගෙන විවේකීව එක්තැන් වෙලා මේ නිවනටම හිතකින් යුක්තව භාවනා කළ ඔබ වහන්සේ යමක් වෙනස මේ ධර්මයේ දේශනා කරන අන්නේ අවසාන ඵලයේ සාක්ෂාත් කරගන්න මට පුළුවන් වෙයි කියලා සර්වඥාන්ත ළඟට ඇවිල්ලා බොහොම දෙංගතු බය ඕනෑකමින් ඉල්ලීමක් කරා. ඒක රණවත්තනන්ද කියනවා මහලුකුට උඹ වගේ මේ වයසට මහල්ලෙක් ඇවිල්ලා මෙහෙම කියනවනම් තරුණයෙක් කියන ඇවිල්ලා අහුවොත් මම මොකද කියන්නේ? ඒ මොකද මේ ඉස්සෙල්ලා මහලුකුට ස්වාමීන් වහන්සේ තරුවත් යනහසෙත් එක්ක අනවශ්‍ය වාද හතරක් පහක්ම කරමින් නාට්‍ය වෙච්ච කෙනෙක්. සර්වඥ ආශ්‍රයේන නාති වෙච්ච පුද්ගලෙ. දැන් කාරණා තේරුම් අරගෙන සර්වඥා විසුද්ධියයි කියන අනේ මට මේ කෙටියෙන් කියලා දෙන්න. ඒකකට අර මේ මානුෂික පුදුකාන්ති කියන ස්වාමීන් වහන්සේ මම වයසක වුණා ඔබ වහන්සේ මට කරන අනුග්‍රහය මම කුංච කළ සලකන්නේ මම ඒකාන්තයෙන්ම හිතට එකඟවමයි මේ කරන්න කියලා මට කිතිය සලකනවා කියලා. නැවත ඊයේම කරන්නේ සර්වඥාන්තේ මේක ඇත්තටම මේ වයසක මිනිසයා නැත්නම් වයසක වූ මාළුපිට ස්වාමීන් වහන්සේ මේ කාරණාව තේරුම් අරගෙන අවබෝධ කළා නම් මේක තරුණයින්ට ලොකු ආදර්ශයකුත් වෙන්න පුළුවන් කියන අදහසින් ඉතාමත්ම මේ විචිත්‍ර ක්‍රමයකට විපස්සනාට බොහෝම බර ක්‍රමයකට උන්වහන්සේත් එක්ක සාකච්ඡාවට පෙළඹෙනවා. ඒ සාකච්ඡාවේදී අපි අර සංචාප දෙකකදී මේ අද කියන තැනට ආධාරයක් වශයෙන් කියනවනේ අදිත්තං අදිත්තකෝබ්බා නපස්සති නපස්සී යන්ති කියලා දැකීම ඇහැ සම්බන්ධ කරගෙන ගන්න අත්දැකීම් හතර විස්තර කළා අන ඔබ කවදාකවත් පෙර දැකලත් නැහැ දකින්න උනේත් නැහැ දැන් දකින්නෙත් නැහැ මාත්‍ර දකින්න වෙයි කියලා හිතන්නෙත් නැති යම්ම රූපයක් නිසා මාළුක පුත්තු උඹට කෙලස් පහළ වෙන්න පුළුවන් ඉතින් මාළිකුරුදු ගාමන සඳහන් කරනවා ස්වාමීන් වහන්සේම දක්ින්න වෙලක් නැත්නම් පරම දකලක් නැත්නම් දකින්නෙත් නැත්නම් මත්තර ලකින්න වෙන්නේ නැත්නම් එහෙම දෙකින් කවදාකවත් මනුස්ස సంతානයේ කෙලෙස් පහළ වෙන්න බෑ. ආන්නේ විදිහට රූප වේදනා ශබ්ද රූප මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සියල්ලම විදේ කරවතනාන්සේ විස්තර කළ මතක් කරනවා. මේක මෙහෙමනම් වැඩේ තියෙන වර්තමානෙමයි. දැන් මේ තියෙන දැන් මේ තියෙන වර්තමානයේ සියලුම තෘෂ්ණාව තියෙනවා සියලුම ජීවන තියෙනවා ඒක අදා කටයුතු කරන්න නම් දැක්මක් ආවොත් ඒ දැකුම දැකුණ මට්ටමේ නතර කරන්න ඇහිීමක් ආවොත් සුඛයක් ඒක ඒ මට්ටමේ නතර කරන්න ගන්ධ සුවඳ රස බැලීමක් ඉස්පස්සේ පහසයක් වුණොත් ඒක එතනින් නතර කරන්න කල්පනා ආකාශයක එතනින් නතර කරන්න මොකද ඒක තමයි මේ වගේ ස්වභාවය අපි තමයි මෙවුවා අද්දාර්ථ පද්ද පද්ද එහාට මෙහාට කරගෙන දුක් වෙන්නේ. ඒ නිසා ඒක ස්වභාවයේ බව දන්නවනම් කවදාකවත් ඒ දකින්න රූප නිසා ඔබ ඒ රූපයත් එක්ක හඳුනා ගැනීමක් කෙරෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මේ ලැබ ගැනීමක් කෙරෙන්නේ නැහැ. ඒක හඳුනාගන්නෙත් නැත්නම් ඒක ලැබගන්නෙත් නැහැ. ඉතින් ඔබ රූපේ නිසා වෙන්නෙත් නැහැ. රූපේ නිසා ඔබ වෙන්නෙත් නැහැ. ඒක අතරමැදක් නැහැ. ඒ නිසාම එක දුක්ඛේ කලවර වීමක් වෙනවා කියන සාමත්ම ආර්ය ව්‍යවහාරයට සම්බන්ධ කොහොම සාරු කෙටි දේශනාවක් කරා. ඒ දේශනාවට අර වගේ ලොකු දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ තමයි මානුක පුත්තු ස්වාමීන් වහන්සේ ගෙන්නලා. මෙන්න මේ විදිහට සරුවත්න දේශනා සමාර වෙනකොට මානුක පුත්තු ස්වාමීන් වහන්සේ උදාන ගාතාවක් පටන් ගන්නවා. එතනදී උන්වහන්සේ දේශනා කරනවා විශේෂයෙන්ම සමුදේ පැත්තට ගැන කල්පනා කරුවොත් අපි මේ චක්කු සංපස්සජ වේදනා ගැන කතා කරන නිසා ඒ නිරෝධ පැත්තට බර ධාතාය සඳහන් කරන්නේ නසෝ රාජ්‍යති රූපේසු රූපං දිස්වා පටිච්චසෝ මේ සර්වඥාතෙත් එක මම කරපු සාකච්ඡාව වගේ සංකීර්ණ කෙනෙක් මේ බණ අහලා දැකීම හුදු දැකීම පමණමයි ඉන් එහාට යන තේරම අපි අහක යන ණය කොටක් වෙලා ගන්නවා වගේ වැඩක් ඒ නිසා රූපයක් දැකලා ඒ රූපයන් පිළිබඳව ආසාදම්බනේ නැතුව සත්‍ය පිළිතෝ. නතෝ රජ්‍යති රූපේතු. රූපයන් කෙරෙහි ඒ වංජනය කිරීමක් නැහැ. රැඳී ගැනීමක්, රස බැලීමක් නැහැ. රූපන් දිස්වා පතිත්තතෝ. ඒ වෙනුවට මම දකින්නවා වශයෙන් හෝ රූපයක් රූපයක් වශයෙන් හෝ එළඹ සිටි සීය පිළිතෝ. ඒ නිසා විරත් චිත්තෝ වේදේති සංතනාජ්ජෝ සායතිති ඒ පුද්ගලයාගේ දකින්න රූපයේ විදී හෝ දැකීම හේතු වෙනා වූ ඇහි ඔපේ විදී හෝ එතන පහළ වුණා වූ දකින්න හිත විදී හෝ කවදාකවත් රාගයෙන් වත් වෙන්නේ නැහැ විරත් චිත්ත ඒ ඔක්කොම ඒ ඒ වෙලාවට පහළ වෙච්ච ධර්ම බව දැනගෙන ඒ විශේෂයි වෙන් වෙච්ච හිතකින් විඳිනවා සංතනාජ්ජෝ සාචිත්තති ඒක අර විදිහට මේ දැකපු මම දැකපු දේ කියලා දැකපු දේ මාර්ගයෙන් තමයි හඳුනා ගන්න හම්බ වෙන බලන්නෙත් නැහැ. නැත්තම් ඒ දේ දැක්කේ මමයි කියලා එහි ළඟ ගන්න හදන්නෙත් නැහැ. ඒ නිසා දැකපු දේ විශ්ේ දැඩි ඇලි බැඳීම ගැනීමක් ඇත්තේ නැහැ. පරිපාසාණයක් නැහැ. ආන්නේ විදිහට රූපයන් විදී අද්දෝසාය දැස ගැනීමක් නැහැ ළඟ ගැනීමක් නැහැ. යථාර්ථ පස්සතෝ රූපං වේද සේවතෝ චාප වේදනා උන් ඔය තායතේ කුක්කලා අනිකුත් සාමාන්‍ය කෘතඥයෙක් විදිහට රූප දකින්නත් පුළුවන් වේදනා විඳින්නත් පුළුවන් නමුත් කීයති නොපචීයති උහුතර කවදාකවත් මේක පස්සේ වැඩිමක් වෙන්නේ නැහැ සිද්ධ වෙන තාක් වෙන්නේ දිවා ගැනීමක් ඒක නිසා මේ වගේ ආගෝධයක් ඇතුව දැනුමක් ඇතුව කටයුතු කරන කෙනා රූප දකින්නව වේදනා විඳිනවා නමුත් කවදාකවත් ඒ බුද්ධලයට කෙලස් වර්ධනයක් නැත්නම් ප්‍රපංච වර්ධනයක් අමතර වචන වැඩි වචන වැඩිවීමක් සිදු වෙන්නේ එන්නේ එන්නේ එන්නේ මෙකවා දැනෙන්න සිද්ධ වෙනවා මොකද ඒ වගේ සම්භවයක ඇති වෙන හැටි බොහෝ මොහොතකට ගන්න. නමුත් ඒ බුද්ධල සාමාන්‍ය ඇත්තත් එක්ක මේ කටයුතු කරනවා. රූප දක්නවා, වේදනා විඳිනවා. නමුත් කවදාකවත් ඒක නිසා මේ වගේ කෙලස් වර්ධනයක් ඒ බුද්ධලට සිද්ධ වෙන්නේ ඒ වන් ඒවන් ඒ විදිහට මේ බුද්ධලයා සතිමත් වෙනවා. ඒවන්තෝ තාපි පස්සතෝ. ප්‍රතිසතෝ. ඒ බුද්ධලයා ඒ සතිමත් වීම නිසාම රූප දැක්කට රූප නිසා වේදන ඇති වුණත් ඒකෙන් ඝන බහල භාවයකට ප්‍රපංච කිරීමකට අමතර වචන රාශි වීමට හිතිරි රාශි වීම ආදී වශයෙන් වෙනසකටපත් වෙන්නේ නැහැ ඒවන් පටිච්ච අප අපචිනතෝ දුක්ඛං සම්තිකේ නිබ්බාණන්ති උච්චති ඒ පුද්ගලයා මේ විදිහට ටිකෙන් ටික ටිකෙන් ටික මේ දුක්ඛ වේදනා ක්‍රමයෙන් පහින ප්‍රහාණය කරනකොට නිවනට ළඟයි නැත්නම් නිවනට ළඟ වෙනවා කියන කතාව දෙනවා. ඒ නිසා යෝගාවචරයේ ප්‍රතිපත්තහන භාවනා කරන යෝගාවචරයේ රූපයක් දැකීම සහ ඒ බණ අහමු නැති ඒ බණ පිළිබඳව පුහුණුවකට පෙළඹෙන්නේ නැති කෙනෙක් රූප බලනකොට පිටින් බලලා වෙනසක් ගන්න බෑ. දුක බැලීම සිද්ධ වෙනවා දෙන්න අපිම සිද්ධ වෙනවා. දෙන්නටම ස්පර්ශය අනුව වේදනක් පහළ වෙනවා. නමුත් කවදාකවත් ඒ එළඹ සිටි සීයෙන් යුක්ත රූප වන්නේ කෙනාට අර කියන විදිහේ එකතුවක් කෙලස් වල වැඩිවීමක් ස්කන්ධ වේදනා මේ ගන්න බාහිර වීමක් සිදු වෙන්නේ ඒ වෙනුවට වෙන්නේ ඒවාද මේක සාමාන්‍යයෙන් විපස්සනා භාවනාවේදී හොඳ අත්දකින්න පුළුවන් සංසිද්ධිය. ඒ සක්මන් කර කර ඉන්නකොට පරියන්කයකට පස්සේ හෝ වේවා පරියන්ක නැත්නම් භාවනා මධ්‍යස්ථානයේ හෝ වේවා භාවනා මානසිකාරක ඉන්නකොට සක්මනේ ගත කරනකොට අර ඇති කරගත්තා වූ කලින් ඇති කරගත්තා වූ ජලයක් ගැම්මක් සහිත සමාධිය නිසා ඒ සක්මන කෙලවරට ගියාම හෝ නැදදී හෝ තමන්ට පේනවා එහා සක්මනේ සක්මන් කරන කෙනා ඒ නැත්නම් ඒ සක්මනාවටින් ගමන් කරන කෙනෙක් එහෙම නැත්නම් සතෙක් මොකක් හරි වේ. ඒ පේනකොටම අර පයි දකුණ වශයෙන් වම වශයෙන් නැත්නම් එසෙවිත බිම් වශයෙන් මෙනෙහි කරමින් තිබුණ හිත අනිවාර්යයෙන්ම ඒකේ රස බලනවට වඩා අර රූපේ දිහාවට ඇදිලා යනගත්තා. සාමාන්‍ය කයේ ඇති වෙන වේදනාවට වඩා කාය සංපස්සජ වේදනාවට වඩා ඒ චක්කු සංපස්සේ වේදනා බොහෝම සූක්ෂමයි සිත් පැහැර ගන්න. ඒ නිසා බොහෝ විට ඒ පුද්ගලයාගේ ඒ දකින්න කෙනා දිහාවට හිත ඇදලා වෙන විදිහට කියනවා අපි සිංහලෙන් කියනවා සුද පේන සුද අක්ලා කියන. ඒ දකින්නකොටම ඕ ඒ ආසන්නයේම මේ පුද්ගලයාට ඒ යෝගාවචරයට මතක් වුණොත් මම රූපයක් දැක්කම මම දැන් සතිමත් වෙනවා. මම දැකීම පිළිබඳව මෙනෙහි කරන්නේ නැත්නම් රූපය පිළිබඳව මෙනෙහි කරන්න ඕනේ කියලා මෙනෙහි කිරීමේ දක්ෂතාවයේ ක්‍රියාවලියේ ඉක්මන් වුණොත් ඒ රූපේ දැකීමෙන් වෙන හානි තාමත්ම අඩුයි ඒ වෙනත වහාම තමයි නැවතතර සක්මනේ පිළිබඳ හිතියලා ගන්න පුළුවන් යම් විදියකට රූපේ දැකලා මෙනෙහි කරගන්න බැරි වුණොත් අවහාසනාකට වගේ ඒ රූපය කාමයේ දනවන එකක් නේ ඒ පුද්ගලයාට මින් ඉදිරියට ඒ පාය පිළිබඳව හිත යොදවීම තාමත්ම දුෂ්කර වෙන්නේ ඉඳී තියෙනවා අඩු ගානේ තනන් පිළිබඳව තියෙන අනුකම්පාව නිසා ඕක කල්පනා කරන්න පුළුවන් මෙච්චර ආරණ්‍ය ගත වෙලා පැත්ත කතාවක් මේ කාම අරමුණු තානත් අනවශ්‍ය වෙලාවල් වල හැදෙනවා නේද ආදිවාදී හරියට පේන්නේ කා ආගමික ධාර්මික හිතිවිලි වගේ තමයි පේන්නේ නමුත් සම්පූර්ණ සක්මණෙන් හිත කැඩිලා මම මෙච්චර උත්සාහ කරද්දිත් මට බැරි වුණානේ මට මේ මේ මේ මේ ආපු ආරම්භණය නිසා මගේ හිත කැඩුණානේ මේ ආරම්භණය කොච්චර නරකද නරක වෙලාද නේද ආවේ නරක තැනට නේද ආවේ කියලා උගාකර සදාචාර පැත්ත නම් හිතිලි වැඩෙන්න පුළුවන්. නමුත් ඒක නෙවෙයි අපි හොයන සත්‍යය. සත්‍යය නම් අරමුණෙන් හිත කැඩිලා බොහෝ වෙලා යනකන් ඒ අරමුණ මෙනෙහි කර ගන්න තරම් සතියක් තිබිලා. එහෙම නැත්නම් නසෝ රාජ්‍යති රූපේති රූපං දිස්වා පතිස්සතෝ කියන විදිහේ මාළිකපුත්තු ස්වාමීන් වහන්සේ මේ නිරෝධය පැත්තට දේශනා කළා වගේ මේ රූපයන් පිළිබඳව කලින්ම වෙන් කරගත්ත ඇලී බැඳී නොගත් හිතකින් යුක්තව ගත කරන කෙනා රූපයක් දකිනකොටම සතිමත් වුණොත් වහාම නැවත තමන්ට අඩු ගානේ සක්මන් ටීක වෙලා ගන්න ලේසි. ආන්නේ විදිහේ දක්ෂවෙති යෝගාවචරයක් නම් යථාර්ථ පස්සතෝ රූපං චේවතෝ ചാපි වේදනා. මේ බුද්ධලයා රූපයක් දක්ෂ නොවෙන්න පුළුවන්. ඒ රූපය පිළිබඳව විඳිනේකුත් ලබනවා වෙන්න පුළුවන්. නමුත් කවදාකවත් ඒ බුද්ධලට ඒ සක්මන කැඩෙන ධර්මත ඒ රූපය කෙලස් කරන්නේ ඒ බුද්ධල සමහර විටක වෙනකට වඩා සතුටක් ඇති වෙන්න පුළුවන් අද මට රූපේ නැත්නම් දැකීම වෙනදට වඩා කලින් මෙහි කර ගන්න පුළුවන් වුණා. ඒ නිසා රූපයෙන් මගේ හිත සංකම්පන චංචල නොකර මට නැවතත් සක්මනට ගන්න පුළුවන් වුණා. මේ රූපෙ වෙච්චර කාම දනවන දෙයක් වුණා, ද්වේෂ දනවන දෙයක් වුණා. මගේ හිත මට බේර ගන්න පුළුවන් වුණා කියන ලොකු සතුටක් ඇති වෙන්නේ. ඒක අදිෂ්ඨාන සත්‍ය වැඩෙන්නත් ඉඩ තියෙනවා. ඒ යෝගාවචරයාගේ ප්‍රගතිය ලක්ෂණය. ඒ නිසා මේ පුද්ගලයාට ඇත්තටම රූප දකිනවා, ඒ පුද්ගලයාට ඇත්තටම වේදනාව විඳිනවා. නමුත් මේ වේදනාව හෝ ඒ වැකීම කවදාකවත් කෙලෙස් අභිවර්ධනයක් වෙස් පිටන්නේ. ඒ මොකද ඔය කලින්ම හිත හදාගෙන තියෙන්නේ නසෝ රජ්‍යතු රූපේසු. රූපයන් කෙරේ නිරංජනය කිරීම නෙවෙයි මගේ යුතුයකම. එහෙමනම් අපට එකම එක උපාය මාර්ගය කියන්නේ මේ රූපේ දකින්නකොටම අපි කියනවා උණුණු වෙලා විදි රත් වෙච්ච වෙලා යකඩ කලා ගන්න ඕනේ වගේ ඒ රූපාරම්මණය මක් වෙනකොටම මෙනෙහි කරු කාණිකම් කරයි. ඒකට අප්‍රමාද කියන වචනේ ගැඹුරුම අර්ථය ආන අප්‍රමාදීව මෙනෙහි කරන්න පුළුවන් නම් තමයි ලකුණක් වශයෙන් දැක් ගන්න පුළුවන් සක්මන පිළිබඳ කැඩීමක් නැතුව නැත්නම් පොඩි හැලහැප්පීමක් පමණකින් යුක්ත නැවතත් සක්මන්ට එන්න පුළුවන් වුණොත් අර නතර වෙච්ච තැන ඉඳලා ආයේ පයි හැපීම හෝ පයි හැලු ගතිය හෝ ඇතුලේ තියෙන රූප ලක්ෂණ දැක ගන්නවා හැර අර රූපයක් දැකීම නිසා තවන්ට කම්පනයක් ඡන්දලයක් වුණා කියලා අඩු ගන්න මතකේවත් මතකෙන්වත් බාධාවක් නැති වෙයි. සතිපට්ඨානේ නාහතු ඒ වගේ සක්මනක නොයේදී සාමාන්‍ය ඉන්න කෙනාට ඒ වාගෙම රූප පේනවා ඒ වාගෙම වේදනා පේනවා නමුත් ඒ පුද්ගලයා සක්මන් භාවනාව ආදී කලින් යොදාගත්ත භාවනා මනසිකාරයේකින් යුක්තව නොසිටි නිසා තමන් මේ රූපේ නිසා භාවනා චිත්ත විද නැගේ චිත්ත විදෙක් ඇදුනද කියනවත් දැනගන්න ප්‍රමාණයක් නැහැ. ඒ බුද්ධියට මතක නැහැ ඉතල මම කරමින් හිටියේ දැන් දකින්නෙක් වාට පස්සලා තියෙනවා ඒකේ රාග පුද්ගලෙක් ශේෂ පුද්ගලෙක් වාට පස්සලා තියෙනවා නමුත් ඒක සාපේක්ෂව බලන්න මූල කර්මස්ථානයක් ඔහුට තිබුණේ නැත්නම් ඒ බුද්ධිලත් රෝග දකින්නවා ඒ බුද්ධිලත් වේදනා විඳිනවා බොහෝ කිරීමක් බහුල කිරීමක් ගන්න බහල කිරීමක් සිද්ධ වෙනවා කියලා එදා සතිපට්ඨානය කරන කෙනාට තමන් ඉස්තර සතිපට්ඨානේ ආරම්භ ඉස්තර භාවනා කරන්න ඉස්තර භාවනා සංකප්පස්ථාන දෙන්නේ ඉස්තර මේ වාගේ කටයුතු වුණා දැන් අර වැඩක් අපිට හිත තියෙන නිසා ඒ වැඩේ හිත කැඩිලා රූපයකට යනකොටම සතිය කල්ලාතුමනේ කරොත් නම් අන්න තමන්ගේ ප්‍රගතියත් එක්ක ලොකු සතුටක් ඇති වෙනවා ටිකක් පමා වුණොත් නම් ඒ බුද්ධයා මෙනේ හිතන්නේ ඉඳී කියනවා දැන් මට මොනම දෙයක්වත් කරන්න බෑනේ හැම වෙලාවෙම සක්මන කරනවා මොනවා හරි දෙයකින් කරනවා කියලා මේ නැති වෙනවා. නම කර්මස්ථානාචාරවල තේරුම් ගන්න ඕනේ මේ පුදුලා දැනුයි දන්නේ එක වැඩකට හිත යොදවපු කෙනයි දන්නේ ඒ හිතෙන් හිත කැඩීමට කොච්චර දේවල් භාගයේ තියෙනවා. ඉස්සරේම අභ්‍යාසයක් නැති කාලෙම චෝදනා නැහැ. දැන් අභ්‍යාසයක් තියෙන නිසා චෝදනා තියෙනවා. නමුත් තාම ජයපක්ෂට ඇවිල්ලා නැහැ. නමුත් මේ චෝදනා කරමින් ජයපැත්තට උත්සාහ කරමින් ඉන්න කෙනෙක් මිස කවදාකවත් මේ සතිය දෙවියන් වහන්සේගේ මන අපිට හිත වෙන්නේ නැහැ. ඡන්දයෙන් විතරක් ගන්නත් බෑ උත්සාහකට ඒක. ඒ නිසා භාවනා කරන්න පටන් ගත්තට පස්සේ එක කරගෙන යන වැඩේට විවිධ බාධා එල්ල වෙනමයි එල්ල වෙලා මේක කැදෙනවයි කියන චෝදනා වැඩි වෙන ස්වරූපයක් එන එක ස්වභාවිකයි. මේවා සතිය වැඩෙනකොට පේන ලකුණු. ඉතින් ඒක නිසා මෙවැනි දේවල් භාගයට යන්ත්‍රමට අහගත්ත කෙනෙක් නැත්නම් ඒ වගේ වේදන කෙනෙක් කියන්නේ ඔක තමයි භාවනා කරන්න ගියාම ඔය වෙනදට වැඩිය ඕන නැති දේවල් හොයන්න පටන් අර ගන්න ඕක තමයි ඔළුව නරක් වෙලා තියෙනවා කියන කියන්නේ තේ මහා අමුතු කටළු කතා කරනවා. ඒ භාවනා කරන කෙනා අනිවාර්යයෙන්ම සතිය ගන්න පහළ වෙනකොට තහවුරු වෙනකොට මේ වගේ මට්ටම් පන්නලා නමුත් ඒ අභ්‍යාසයේ අතනෑර දිගට කරගෙන යන්න පුළුවන් කතිය ලැබෙනවනම් එnde ende ende ende සමන්ද පුළුවන් වෙනවා ඒ தත්ත්ව ගුරුවරයෙක්ගේ උපදෙස් නොලබම වහාම මෙනෙහි කිරීම මාර්ගය. පච්චතාප අඩු, කෙලෙස් යන බහල වීම අඩු, ඒ ඒ වෙලාවේ රූප දැක්කට වේදනාව වින්දට එයින් තමයි බරක් නොවන කාඩගත කරගන්න පුළුවන් ශක්තියක් ඇති. ඒ නිසා මේ වේදනාන පස්සන කොටස සමහරු භාවනා ක්‍රමයක්ම බාටපත් කරගන්න කියනවා. කායන පස්සන, වේදනාන පස්සන, චිත්තාන පස්සන, ධම්මාන පස්සන වෙනුවට වේදනාවම ප්‍රධාන වශයෙන් මුල් කරගෙන යන භාවනා ක්‍රම තියෙන මොකද ඒ තරම්ම විශාල කරල් විශේෂ මේ මේ පුළුල් විශේෂපතයක් මේකට ගැප් වෙනවා මේ වේදනාව පිළිබඳව මේ කීයති නොපචීයති කියන ගෙවෙන්න පටන් අර ගන්නවා ඒක ඝන බාහිර වීම අඩු වෙනවා කියන කාරණාවට දෙන්න පුළුවන් හොඳම සාමාන්‍ය දෛනික ජීවිතයේ උපදේශය තමයි ඒ වේදනාව අනුන්ගේ දෙයක් විදිහට බලන්න ඉගෙන ගන්න. මේකට කියනවා පරතෝ සංකල්පය කියලා. මේක නම් සක්මනේ දකින රූපය රූපේ නිසා ඇතිවෙච්ච වේදනාව නෙවෙයි ප්‍රධාන වශයෙන්ම කාය සංපස්සජ වේදනාවක් ආවොත්. දුක් වේදනා කියලා අපි මේකට කියන්නේ ආනේ දුක් වේදනාව වැඩියෙන් පාක්ෂණ දුක් වේදනාව නිසා මේක ඉස්සලා කතා කරන්නේ සුඛ වේදනාවක් මේක මෙහෙමම අදාළයි. ආනේ දුක් වේදනාවක් ආපුවාම අනිවාර්ය වෙනවමයි. ඒක සඳහා යෝගාවචර දිනු කළ යුතු සාමාන්‍ය ගුරු උපදේශය තමයි අනුංගෙ දෙයක් විතර බලන්න. අනිශ්චිතෝත විහෙරති. ඒක නිශ්චය කරගෙන ඉන්න එපා. මේ වේදනාන පස්සන අවසානයේ අර දුකදී සඳහන් වෙන්නේ වේදනාසු වේදනානුපස්සී විහෙරති අනිශ්චිතෝච අනිශ්චිතෝච අනිශ්චිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදි. මේ විදිහට මේ වේදනාව පිළිබඳව පරතෝ සංකල්පයෙන් බලන්න අන්නර සියක් විදිහට ඇත්තටම නසෝ රාජිත රූපේසු රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව ඒ විරත් හිතකින් ගත කරන්නට කල්ැතුව බණහල කල්ැතුව ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගන්න ඕනේ ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගෙන අනුංගදයක් විතර බලන්න මෙන්න මේ අනුංගදයක් විතර බැලීමේදී හුඟ දෙනේ පුරවන්න මේ දුක් වේදනාව පිළිබඳ අනුංගදයක් විතර බලන්න බොහෝම කැමතියි නමුත් සුඛ වේදනාවක් ආවම මේක අල්ල බදා ගන්න ගතිය හරිට වැඩි සියු. ඒ නිසා හුරුවදෙන මේ කුංචි වේදනාවක් ආවම වේදනානාශක කරගන්න. ඒ මොකද හේතුව ඒක අර දුක් වේදනාව සුඛ වේදනාවකින් ප්‍රතිස්ථාපනය කරනවා. ඊට පස්සේ ඔහුම ඔහුගේ හිත රවට්ට ගන්නවා දැන් වේදනාව නැහැ රෝගයක් නැතුව ඇති. නමුත් කවමදාකවත් ඒ රෝග ලක්ෂණ වලට ප්‍රතිකර්ම කරාට මූලික හේතුව බව වෙන තාක් රෝගේ සනීප වීමක් නැහැ. මේක හරියට ගෙදර කරදර වැඩි කියලා හන්දාවට මද්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලෙක් වගේ. ඒ විඳ ගන්න මට බෑ ඒ නිසා මගේ හිතට කනගාටු නිසා ටිකක් අරගන්න. එතකොට මොකද වෙන්නේ? අර කනගාටුදායක හිත, පශ්චාත්තාප හිත නැතුව සිංහයේක්සේ සිංහ දෙයියාවෙන් හැදෙන්න පුළුවන්. ඉතින් එච්චරමයි මේ වේදනාවට වේදනාවට වේදනා නාශකවල තනිකරම තේස බටේ වෛද්‍ය අවුරුදු 300ක් මනුස්ස ජාතිය රැවැට්ටුවා. අදත් අපි සම්පූර්ණයෙන් එහෙම කියවට ගැලවෙන්න පුළුවන් තාක්ෂයක් නැහැ. අවශ්‍යයි. නමුත් මේකෙන් තමයි මේ රවට්ටන්න ගිහිල්ලා දැන් බටහිර වෛද්‍ය විද්‍යාවම නිර්වින්දනයකට පත් කරගන්නවා. මේ වේදනාව පිළිබඳව ලෝකයාර කරපු රැවටිල්ල නිසා කොච්චරනම් මනුස්ස ජාතිය සැලැසුණු ජාතියක් බවට පත් වුණාද අනිශ්චිතව ඉඳ පරතෝ සංකල්පයෙන් බැලිය වෙනුවට වේදනාව වෙනකොටම වේදනානාශක පාවිච්චි කරනවා. ඉතින් එහෙමනම් දුක් කරදර එනකොටම මධ්‍යසාරේ පාවිච්චි කරන ලබෝම සදායි. ඔය දෙකම තියෙන එකම ඖෂධය. ඔයගෙ තියෙන එකම එනිදිකාරක නැත්නම් මත්කාරක ද්‍රව්‍ය. ඉතින් ඒකෙදී අර ජීවකතුමා කියලා කියනවා සඳහන් කරලා කියනවා හැම ඖෂධයක්ම විකක්. හැම විකක්ම ඖෂධයක් ප්‍රශ්නේ තියෙන මාත්‍රාවදී. නමුත් මේ වේදනා නාටකේ තාම සබ්බය. අභිරණේ ඉසත් මට්ටමේ විදියක් තාකයි. නමුත් අර වේදනා කරදර දුක් වෙනකොට මධ්‍යසාර පාවිච්චි කරලා දීකොය. ගමේ පාවිච්චි කරන එක ගත්තොත් තමයි ප්‍රශ්නේ. හොඳ සාපෝල දිනව ගත්තට ඒක ප්‍රශ්නයක් නෑ. අන්න වගේ මේ සදාචාරයේ කියන එක මහා හිල් වෙච්ච දෙයක්. සදාචාරයේ කියන එක මහා මේ බඳ වෙච්ච දෙයක්. නීති අදරගත්ත මනුස්සයර ඕන විදියට කරකවල කතා කරගත්තා. ඒ මොනවාක් නැති මිනිහට හැම දෙයකින්ම දඬුවම් කරන්න හේතුවක් පාඩපත් කරගන්න බඩට. නමුත් අනිවාර්යයෙන්ම යෝගාවචරය හැමදෙක තියාගන්න ඕනේ සීලේ පිළිබඳව විශ්වාසයක් තියෙනවා. සදාචාර ප්‍රශ්නයක් යෝගාවචරයට එන්නේ නැහැ. ඒ වගේම මේ දුක් වේදනා දුක් වේදනා අපි මාරු කරගත්ත පමණින් අපි මේ හොයන අපි මේ බලාපොරොත්තු වෙන නිරෝධය ලැබෙන්නේ නැහැ. ඒක පැහැදිලිවම ප්‍රමාදයට හේතු වෙනවා. නිසා භාවනා කරගෙන යනකොට විශේෂයෙන්ම <clears throat> විපස්සනා භාවනාදී මේ එන කායික වේදනා පිළිබඳව එnde එnde එnde එnde ඊටාම කුංචි කායක ගැනීමක් හෝ සාමාන්‍ය දුක්ඛ පැත්තට වැටි කායික වේදනාවක් හෝ <clears throat> නොයිවතිය ඇති මට්ටමේ කායික වේදනාවක් හෝ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මූල කර්මස්ථානයේට නිමග්න වීම තුළින් <clears throat> මූල කර්මස්ථානට වැඩි වැඩි සාදර වීම තුළින් අරක වරතෝ සංකල්පේ අනුන්ගේ දෙයක් ඒ බැලීමේ අනිශ්චිතව ජීවත් වීමේ මාර්ගයේ වේදනා විසේ කුතුහලක භාගයක් ඇති කරගන්න. වේදනා විසේ නොසැලෙන තත්ත්වයකටපත් කරගන්න. මෙන්න මේ අභියෝගයේ තියෙන නිසාම දෝ නරක නමකෙ වෙන්න ඇති විපස්සනාවට කියන්නේ දුක්ඛ ප්‍රතිපදාව. දුක්ඛ ප්‍රතිපදාව. විපස්සනා පිළිබඳව මේකම හැකි සංඥාවර දැමීම සඳහා නැත්නම් සක්කෝ කියලා ගුණයට දාන්න ඕන නැත්නම් විපස්සනා ගුරුවරු සඳහන් කරනවා ඒ නිසා වේදනාව ප්‍රකටන ඉඳ ඥානයක් පහළ වෙන්න කිට්ටු. මේ මාධිකාඩෝ ස්වාමීන් වහන්සේ පොතේම සඳහන් කරනවා සෑම විපස්සනා ඥානයක්ම පහළ වෙන්නේ දුකකට වාංගු වෙලා. සකස් තියෙන තැන් වල ඥාන පහළ වීමක් නැහැ. සැප කියන තැන් වල සමාධිය හොඳයි, ධිට්ඨ ධම්ම සුඛ වේදනේ හොඳයි, මේ ජීවිතේම සුඛ වේදනේ හොඳයි. අර දුක් ප්‍රතිපදාව ඉන්නේ කරාට ඉස්පාසුවක් කියේ. මොකවදාකවත් පචියති කියන වැඩේ, අලාදමීම කීයති කියන වැඩේ, කපාදාන වැඩේ සිද්ධ වෙන්නේ. කපාදාන වැඩේ සිද්ධ වෙනනම් අනිවාර්යයෙන්ම දුකකට යාවක් වෙනවා. මානසිකකෝ කායික දුක් වේදනා. අන්නේ දුක් වේදනාව මම මෙන්න මෙච්චරනකම් දුක් වේදනාව දැන් ගියේ ඉඳලා තියෙනවා, ඉවසලා තියෙනවා. අනුන්ගේ වගේ කලකලා තියෙනවා. දැන් අර ඊට වැඩි එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ වෙලාවේදී මම මූල කර්මස්ථානයේම සාදර වීමේ, නිමක්න වීමේ අර වේදනාව විශේෂයි අනුන්ගේ දෙයක් විදිහට බලන. අනිශ්චිතව ජීවත් වීමේ භාවනාව දැන් කරන්නේ. හිත තව තවත් දැඩි කර ගැනීම. ඉවසීම. ශාන්තිය ඇති කර ගන්න පුළුවන් නම් තමයි තේරෙන්න පටන් අර ගන්නවා මේ විදිහට කරන්න කරන්න කරන්න ඉවසීමේ ශක්තියේ සීමාන්තික වර්ධනයක් ඒක වෙන කෙනෙක් එහෙම දුන්නම රාජ දඬුවමක් වෙන්න ඉඩ තිබුණා. ආත්ම මේ තමයි ආත්ම ගෞරවයේ කැඩෙන හැලවට්ටමකටපත් වෙන්න ඉඩ තිබුණා. නමුත් මේක එහෙම එකක් නෙවෙයි. අපි භාවනාවෙන්ම ගන්න එකක්. නැත්නම් භාවනාවෙම කර්මානුරූපම එන එකක්. ආන්නේ එනේන වේදනාව විශේෂ ඒ ඒ Taman විතලා තියෙන මට්ටම ඉක්මවල ටිකක් යනකම් අර ඉවසාගෙන තව ටිකක් වෙලා එක පරියන්කේ පවත් කරනවා. එහෙම නැත්නම් මූල කර්මස්ථානේ පවත් කරනවා. එහෙම කරන්න කරන්න කරන්න ඉතර වර්ධනය කරන්න පුළුවන්. මේක පිළිබඳව හොඳ මේක වැඩි ප්‍රායෝගික පැත්තක් හොඳව දකින්න පුළුවන්. ඒ හත යෝග කායික යෝග ව්‍යායාම කරන කෙනෙක්. ඒ ඒ ව්‍යායාම වලදී ලැබෙන ඒ ඒ ඉරියව් ඉතලා දකිනකොට තමයි ගුරුවරයා කරනවා දකිනකොට පොත්පත් වල තියෙන දකිනකොට උතුම හිතනවා මේක කය නමන්න පුළුවන්ද කියලා. නමුත් Taman ඉන්න වැඩ පිළිවෙල දිගට කරගෙන කරගෙන කරගෙන යනකොට ඒ හැකියාවන් පහළ වෙලා එනකොට පේනවා මොනක්වත් මේක නෑ ආදේවණේ විතරමයි කියන්නේ. නැවත නැවත පාවිච්චි කිරීමයි. ඒ මොකද මේක ලස්සන සියුම් වැඩ පිළිවෙලක් කරනවා. ඒ මොකද අපි හිතමු අපි ආනාපාන භාවනාව කරනවා එනසම් පිම්බීම හැකීම් භාවනාව කරනවා කරගෙන යනකොට යම් අවස්ථාවක මේ කායික වේදනා මතුවෙලා අර බිම්බින හැකීම ආනාපානේ යට කරගෙන යන මට්ටමට කරට කර හිටිනවා. Taman දන්නවා ඊයේ මම මෙන්න මේ මට්ටම වගේ ඇවිල්ලා නැගිට්ටා. බෑ කියලා. අද මම මේක කරන්න ඕනේ කියලා එහෙමම මේ වේදනාවේ අද මම මුල දැක්කා දැන්. දැන් තියෙන මැද අවස්ථාව මට කවදා හෝ මේ වේදනාවේ මේ මට්ටමේ වේදනාවක අගක් දැක ගන්නට නැත්තම් මුලැමැදාග දැක්කොත් තමයි අපිට මේ පාරතෝ සංකල්පය ගන්න පුළුවන්. අනිශ්චිතයි කියන වචනෙට ගැළපෙන්නේ. සාධම තින්තෝනෑ කියලා ඒ ගත කරන හැම චිත්තක්ෂණයකම ආස්වාද ප්‍රසආතේ හිත වෙනවා. ඒ හැම ආස්වාද ප්‍රසආතේකින්ම අර වේදනාව ටිකක් තද කරලා ආයතික. ආයතිකක් තද කරනවා ආයතික. ආයතිකක් තද කරනවා ගුරු කරනවා හරියට ගුණ වලක් අතුලට මොල්කට ටිකක් දාලා පොළවේ අනින්න අනින්න අනින්න ඒක පක්කල වෙනවා. ඇහිරෙන්න වාගේ අර වේදනාව අන්ති වෙලා කිටි කිටි ගන්නවා. එතකොට යෝගාවචරයාගේ සතියේ යෝගාවචරයාගේ සමාධියේ සීමාවට ගිහිල්ලා දැන්. නමුත් මේ ආසවපත් ආපේ කරන්නේ මොකද? ඒක ටිකක් අද කරලා ආයෙ බුදු කරගන්න. ආයෙ ටිකක් අද කරනවා ආයෙ බුදු කරගන්න. මෙන්න මේ ක්‍රියාවලිය තුල වෙනකට වඩා වේදනාවේ මූලික වේදනාවේ මුලමදාග විතරක් නෙවෙයි. ඒ ඒ චිත්තක්ෂණයේ වේදනාවේ මුලමදාග වගේ පුරුක්තිය. කත්තායන් පයි. ආනිව දිහා බලන ඉන්නකොට අනිත් වෙසක් කරනක බුදු සිරස් රතේ තියෙන බලපත් වෙනා වගේ අමුතු જાති රට. අමුතු જાති මොස්තර එකකට පස්සේ එකකට පස්සේ එක එක මේක වේදනා පහළ වෙනවා සර්වඥාන් දේශනා කරලා තියෙනවා බුබ්බුලූපමා වේදනා. ජීව ගුරු නදීනවා. ඒ ගියපු ගුණ නගින ගතිය අද වේදනානුපස්සනාව පිළිබඳ අවබෝධයක් ලැබෙන ලාමක කරන වේදනාවේදී එච්චර ප්‍රකට නැහැ. වේදනාව මධ්‍යස්ථ මට්ටමට ඇවිල්ලා මූල කර්මස්ථානයත් එක්ක කරට කර දීලා සටන් කරනකොට සාමාන්‍ය වේදනාවක්. මේ වේදනාව කියලා කියන්නේ ඒක ඝන බහල නිත්‍ය සුඛ දෙයක් නෙවෙයි. ඒක වෙනස් වෙන සුළුයි. ඒක ඇතුළත බුදු රාශිවාදී පහලලා බිජි බිජියයි. ඒ නිසා අපිට දැක ගන්න පුළුවන් වේදනාව කියලා කියන්නේ කපනවා වාගේ එකක්. මිරිකනවා වාගේ එකක්ද, කුච්චනවා වාගේ එකක්ද, අඹරනවා වාගේ එකක්ද මොන මොන ආකාර වේදනාවද පවතින්නේ එක තැනකදම එක තැනකමද ඇවිදිනවද මෙන්න මේ විස්තර බලන්න පටන් අරගත්තොත් පුදුම විචිත්‍රයි. මේ කියන්නේ අපි වේදනාවේ මැද පිළිබඳ හොඳ දිරවීමක් ඇති කරගන්න. ආශ්‍රයක් ඇති කරගන්න. මේ ආශ්‍රය ඇති කරන කෙනාට පැහැදිලිවම අධිෂ්ඨාන ශක්තියක් වැඩෙනවා. චිත්ත ශක්තියක් වන්නා මට නිතත් විරුත් වේදනාවක් එනවනේ. ඒ අර දිනපු වෙලාවට එන අදහස. නමුත් අනිද්දාගේ එනකොට ආයෙත් බය හිතේ. අපරාධේ මගේ හොඳට භාවනා කරන නේද ඕන වේදනාවක් එන්න පටන් ගත්තා කියලා. අර වේදනාව එනකොටම අර පරාජිත හිත තමයි ඒ. නමුත් ඒ කලින් කරපු අත්දැකීම් ඉදිරිපත් කරන වේදනාව දිහා මුලමදාග තුනම බලන්න ඕනේ අනිශ්චිත ක්‍රමයට බලන්න ඕනේ පරතෝ සංකල්පයෙන් බලන්න ඕනේ කියලා කිව්වොත් මේක දිගින් දිගටම අභ්‍යාස කරනකොට තමයි මූල කර්මස්ථානයේ වැඩි වේලාවක් ඉන්න පුළුවන් ගතියෙන්න මේක සාර්ථකත්වයේ පේනවා. මොකද මේ වේදනා සෑම දෙයක් පහළ වෙන්නෙම අර කලින් කියාපු ස්පර්ශය නිසා. ස්පර්ශය පහළ වෙන්නේ පටිච්චසමුප්පන්න ධර්මයයි. ප්‍රදාක ඒ බය පුද්ගලයා අර නිර්වින්දන කාර්යයක් වේදනාව එනකොටම බයක් ඇති කරගන්න. ඒක සාමාන්‍ය මනුස්ස ජීවිත ආසාව ඇති පුතක්ෂණ ගතිය. නමුත් අපි ඒක ආහාර කරගන්නවා. ආහාර කරගෙන අපිට විද්‍යානාතේ මේකට උපකරණයක් දීලා තිනවා. උපක්‍රමයක් දීලා තිනවා. මොකද මේ වේදනාව වෙනකට වඩා ටික වෙලාවක් බලන්නේ. ආනේ බලන්නේ ඉඳන මේ මානුෂික පුත්තු ස්වාමීන් වහන්සේ මේ ගාථාවේ සඳහන් කරා වගේ නසෝ රාජ්‍යතු රූපේසු මේ රූප ධර්ම ආදී දේවල් පිළිබඳව රංජනය කරන්නේ ගැටියක් ඇති කරගන්න ඕනේ. මේ වේදනාවට හේතු වෙන්නා වූ නාම රූප ධර්ම ඒකාන්තයෙන්ම එතන එතන බිනි විදිය. එක දවසක් සර්වචන් වහන්සේට දැනගන්න ලැබුණා මේ නන්ද ස්වාමීන් වහන්සේ කවුරුත් අඳුරන ජනකට කල්යාණ නිසා ඉතාම වේතකට පස්සෙ තදේ උසුළු විසුළුවට ලක් වෙච්චි ස්වාමීන් වහන්සේලා. මේ කාටාවක් විතේ රට විඳලා මහානකම පිළිබඳ උපත ලීබව ඇති වෙනවා. ඒ සර්වචනාතේ නෑදෑකමට දෝ විදේශ ගමනක් අඳ ගන්න කියලා දිවි ලෝක ගිහිලා පෙන්නලා දිව්‍ය කුමාරිකාවක් මේ දිව්‍යාංගනාවක් වරුන් වෙලා කොහොම හරි මේ මේ නන්ද ස්වාමීන් වහන්සේට කාරණාව අවබෝධ කර දුන්නා. අවබෝධ කරාට පස්සේ නන්ද ස්වාමීන් වහන්සේ ඇතිවිච්චේ ඥානය ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. අග්‍රගණ්‍යයි. ඒක සංඝයා වහන්සේලා දැනගත්තා. නමුත් මේ ස්වාමීන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාට උපදෙස් දෙන්න යන්න කියනකොට භික්ෂුණෝ ආවා දෙන්න හදනකොට හැමදාම බෑ කියලා. ඒ වාරය එනකොට බෑ කියලා. ඒ මොකද ඒ තරම්ම තමන්ගේ ජීවිතය වශයෙන් බලනකොට ඕන කෙනෙක් ඕන දෙයක් හිතා ගන්න පුළුවන් නන්ද ආමරෝ. ඒ නිසා භික්ෂුණීන් වහන්සේලා අතර රාවයක් ඇති වුණා. ඒ නන්ද ස්වාමීන් වහන්සේ හැමදාම වාරේ වෙන කාට හරි දෙනවා මට බෑ කියලා. ඔහු කොහොම හරි සර්වඥාන්තයට දැනගන්න ලැබුණා. ඊට පස්සේ සර්වඥාන්තේ ඒ අවස්ථාවක් ආපු වෙලාවේදී සංඝයා ගේ විනිශ්චයට අතපොවලා අද කාටද තියෙන්නේ ඒක වරුම කස්තු ඒ මොකද අද තියෙන කියලා බෑ කිය මොකද කවුද නන්දු ස්වාමීන් වහන්සේ ආනන්ද ඒව කරන්න හරියන්නේ ගිහින් ඔබ දෙදිලා දැන් කියනවා අර සිද්ධියට මැදිහත් වෙලා ඔබ දෙ නන්ද ස්වාමීන් වහන්සේ උසි ගන්න උසි ගන්නවා පස්සේ නන්ද ස්වාමීන් වහන්සේ වඩිනවා ඒ බික්කුණි වාසයට මේ බික්කුණි වහන්සේලා ඉන්න තැනට ඊයාර වාසයේ විචිනිනාදලා බුදුම සතුටකට පත් වෙනවා අද යන්තම් ඔන්න නන්දහාමුදුරන් කණටියක් ආන්නේ ඉතින් ගියාට පස්සේ තානක්ම අර මානුක පුත්තු ස්වාමීන් වහන්සේගේ වචන හෝමාරුවක් සිද්ධ වෙනවා නැත්නම් සාකච්ඡාවක් සිද්ධ වෙනවා සිද්ධ වෙලා ඒ සංඝ ස්වාමීන් වහන්සේ අහනවා මේ පටිච්චසමුපාදය පිළිබඳ කතාවේදී මේ වේදනාව වේදනාව ළඟට ඇවිල්ලිවලා මේ රූප කොටස් පටවියාපෝ තේජෝ වාතයත් ආව මේ රූප කොටස් යම් කිසි ආකාරයකට අනිත්‍යං දුක්ඛං අනාත්මං ආ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරම අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ඒ පිළිබඳව ඒ රූප වේදනා සංඥා සංකාර චක්කුසෝත ඝාන ජීවාදී ඉන්දිය ධර්මයන්ට ගොදුරු වෙන මේ අරමුණු රූප මේ විදිහට ගෝචර රූප මේ විදිහට අනාත්මන ඒකට යොමු වෙනා වූ ඇහැකන දිවනාසය ආවි කියන උප එනවා සංගේ ප්‍රසාද ප්‍රසාද රූප අනිත්‍ය නම් එයින් ඇතිවෙනා වූ ස්පර්ශය ඒ තරම් ඉක්මනට බිඳි බිඳි යනවනම් මේ ඇතිවෙනා වූ වේදනාවන් නිත්‍යයි සුඛයි සුභයි කියලා කම්පිත කෙනෙක් ගන්නවා නම් නැගෙනියෙනි ඒක සම්‍යක් කල්පනාවක් කියලා. ඒතර පිටින් වාහනේ කියනවා නෑ. ඒක සම්‍යක් කල්පනාවක් කියලා. ඇයි කියලා. එතකොට මේ වික්ෂණින් වහන්සේලා දෙන උත්තරේ තමයි සද්දං සද්දං මේ බාන්තේ පාටිච්ච සත්‍යාකජ්ජා වේදනා උප්පජ්ජಂತಿ සත්‍යස සත්‍යස වේදනා පච්චත් පච්චද පච්ච නිරෝධා තච්ඡන් තච්ඡන් වේදනා නිරුච්ඡන්. ඒ ඒ ස්වාමීන් වහන්සේ ඒ ඒ ස්පර්ශය ස්පර්ශ කරගෙන යම් යම් වූ වේදනාව උපදිද්ද ඒ ඒ ස්පර්ශයන්ගේ ප්‍රහාණය වීම නිසා ඒ ඒ ස්පර්ශ වේදනාව ප්‍රහාණය වේ. ඒ වෙලාවේ උපදින පරිසම්පන්න උපදිනවන වේදනාව කවදාකවත් ඒක සුඛ වේදනා සුඛ වේදනා වශයෙන් පවතින්නේ නැහැ. දුක් වේදනා වශයෙන් දුක් වේදනා වශයෙන් පවතින්නේ නැහැ. අදුක්කම සුඛ වේදනාව එහෙම පවතින්නේ නැහැ. ඒ ඒ වෙලාවට ඒකට උදව් උපකාර කරන්නා වූ හේතු ධර්ම වෙනස් වෙනවා නම් අනිවාර්යයෙන්ම වේදනාව වෙනස් වෙනවා. ඒ නිසා වේදනාව නිත්‍ය සුඛ සුඛ කියලා ගන්න වැරදි නෑ. ඉතින් ඊට පස්සේ මේ නන්ද ස්වාමීන් වහන්සේ ඒකට සත්‍ය ප්‍රකාශ කිරීම වගේ සඳහන් කරනවා නැගිනිනි විශාල ගහක් තියෙනවා ඒ ගහේ ඊතර හරසයිත ගහක් නෙවෙයි අරතුසයිත ගහක් නෙවෙයි ඒකේ එලයක් ඊතර හයිය නෑ ඒකේ පොත්තක් ඊතර හයිය නෑ හරයක් සාරයක් ආත්මයක් නෑ අතුරු කිලිවලක් පොළවලක් මොනක්වත් සාරයක් නෑ එහි ගහේ හේව නැල්ලේ සාරයක් කියන අර්ථයක් කියන හරයක් කියන කියලා ගන්න වටිනවා ඉතින් ඒ වික්ෂණාන්තෙන් කවදාකවත් ඒ කඳේ හරයක් නැත්නම් එලේ හරයක් නැත්නම් පොත්ත නැත්නම් කිවල නැත්නම් පොළොල නැත්නම් හේව නැන්නේ මොන හරයක්. ඒ වගේ තමයි ඒ රූපයේ ගන්න දෙයක් නැත්නම් ඒකට දකින්නා වූ චක්කු ප්‍රසාදේ ගන්න දෙයක් නැත්නම් චක්කු විඥානයේ ගන්න දෙයක් නැත්නම් එයින් උපදින්නා වූ ස්පර්ශය ගන්න දෙයක් නැත්නම් ස්පර්ශයේ කාටගත්තා වූ වේදනාවේ මොන හරයක්ද? ඒ වල කොච්චරක් නම් දැවිතින් පැවිදි වෙනසක් නැහැ. ස්ත්‍රී පුරුෂ වෙනසක් නැහැ, බාල මහල් වෙනසක් නැහැ. මේ වේදනාවක් ආවම දඟලන දඟලින් දිහා බලන්නේ. හැබැයි මේකේ ප්‍රවේශමෙන් කතා කරන්නේ. ඒ මොකද මේ වේදනාව පිළිබඳ පරතෝ සංකල්පයෙන් අනුන්‍ය දිහා වේදනාව බලනකොට නම් අපි ඔක්කොම බුදු වෙලා අමාරුයි. අවදාහරි Tamanda වේදනාවක් ආපු දාසර තමයි ඔන්න වැඩි තේ. ඒක දිහා හිතන්නේ කවුරක්වත් වෙන් කියලා කාට වුණත් Tamanda ආවොත් නම් ඒක මහා අමාරුයි. අනුන්ගේ දේ කරන ඕන තරම් බණ කියන්න පුළුවන්. නමුත් අසත්පුරුෂකම සත්පුරුෂකම තේරෙන්නේ මෙන්න මේ අධ්‍යාත්ම බහිද්ධා දෙක දිහා බලන හැටි. ගුරු මෙහිදී ඉතාමත්ම දක්ෂ ස්වාමීන් වහන්සේලම ඕනම මලගෙදරක ගිහිල්ලා ඕනම කෙනෙක්ගේ ශෝක පරිදේව පරිදේව දුක් දෝමනස නතර කරන්න විතර බණ කියන්නේ. ඒක ලෝක ප්‍රසිද්ධ වුණා. ගුරුම රටේ පුරුෂ පුරුෂ වෙලා තියෙන අන්තිමට විශාල ජනප්‍රිය භාවයකට පත්වලා ආව සත්කාර වැඩි වෙලා විශාල සායක සභාවල හැටිද කටයුතු කරන ගිහිල්ලා. ඉතින් මේසු නිතරම මේ කුටිය වටේ පිළිලා ආරාධනා කරා. අනේ දවසක් ඒ හාමුදුරන්ගේ අම්ම නැති මේ ආඳුර ඇඳ බදාගෙන කෑ ගහනවලු ගමටම ඇඳ ඉතු අම්මේ මගේ අම්ම නැතිවෝ කියලා එතකොට අධිකාර දායක සභාවේ ප්‍රධාන සභාපතිතුමාරි වැඩකට නිලධාරියෙක් ඇවිල්ලා කියනවා මේ ස්වාමීන් වහන්සේලාට මොකද කියලා. යනකොට ස්පාසාවක් නැතිලු දීමුද්දා වෙලා කෑ ගහනවලු අම්ම නැති නෑ. ඇත්තට අනිවාර්ය මානසික ළංගල ආස්වාදලා කියන ස්වාමීන් වහන්සේ විශාල පිළිගක් ඇවිල්ලා ඉන්නවා මේ උපවාසයට ආරාධනා කරන්න මේ දුක නැති කියලා කියනවා බණ කියන්නේ. ඒ උපවාසයේ ලෝක ප්‍රතිසයද උපවාසයේ මේ මොකද කරන්නේ? උපවාසයේ මේ කියලා අහන්න මොකද? ඉතින් කොල්ලේ අයි උපාදන මහත්තයෝ ඔය තේරෙන්නේ නැද්ද මේ මගේ අම්මනේ කිව්වා. අන්න ඔය දා වේදනාව ගැන කතා කරනකොට හරියට අනුන්ගේ දේවල් පිළිබඳව අපි වේදනාවේ සම්පූර්ණ වෙනස් චිත්තයක් අපි ඇති කරගන්නවා. තමන්ට වේදනාවක් එනකොට තමයි ඔන්න යෝගාචරකම ශ්‍රී. ඒ නිසා මේ වේදනාවට පස්සනාවේ පැහැදිලිවම කරුවක් තමයි දේශනා කළ තියෙන ඉති අජත්තං වා වේදනාසු. වේදනාවන් පස්සේ විහෙ. ඉති බහිත්තා වා වේදනාසු. වේදනාවන් පස්සේ විහෙ. ඉති අජත්ත බහිත්තා වා වේදනාසු. වේදනාවන් පස්සේ විහෙ. යම් ආකාරයකට දුක සුඛ දෙක ඉක්මවලා අපි උපේක්ෂා වේදනාවට යනවනම් ඒ වේදනාවන් පස්සනාවේ කල්පනා කරා. ඒ වගේම තමයි තමන්ගේ වේදනාව සහ අනුන්ගේ වේදනාව කියන දෙකටම අච්චත් බයිද පොදුවේ අරගන්නකොට වේදනාව ගැන උදුවේ බලන්න පුළුවන් ශක්තියක් තියෙනවනේ ඒ සිද්ධිලා හොඳ වෙදෙක් වෙයි. හොඳ තලතුණක් කෙනෙක් බාටපත් වෙනවා. ඒකයි සර්වඥාන්තයේට මේ භව දුකට වෙලා නම් කියලා කතා කරන්නේ. ඒ නිසා මේ විපස්සනාවම ඖෂධයක්. මේ ඖෂධය ඇති කරන්නේ වේදනානාශක වලින් නෙවෙයි. ශල්‍ය කර්ම වලින් නෙවෙයි. වේදනාවට මුල දෙන්නේ. දෙන්න නම් අපි පැහැදිලිවම විපස්සනා සම්මාදිට්ඨිය ඇති කරගන්න. වේදනාව නිසාමයි නිවන. මම දැන් දුක් වේදනා. දුක් වේදනා නැත්නම් නිවනක් වෙන්නේ ඒක නිසා මේ චක්කු සම්පස්සිත වේදනා යන්තන කාට ගන්නවද එතනමයි නිවන ඒ කොහොමද අර වේදනාව පිළිබඳව දැනගන්න. වේදනාව ළඟට එනකොට ප්‍රශ්නය සාන්දෘෂ්ටික පෞද්ගලික බවක් පත් වෙනවා. ඒ විදිහට සාන්දෘෂ්ටික මෙලෝ වශයෙන්ම දැන් වශයෙන්ම Taman වශයෙන් ගාපත් කරන්න පුළුවන් නම් ආනර මාළුතුතුමා සඳහන් කරා වාගේ නිබ්බානස්සේක සම්පතියේ අපි බොහෝ විට අදුක්කම සුඛ වේදනා තමයි නතර වෙන්නේ. එතකොට අපි අවිද්‍යාව අවිද්‍යාවෙන් දැකගැනීමේ ශක්තියක් ගන්නවා. ඒ නිසා අපි මේ වෙනකොටත් අයක කාලය ගත කරලා තියෙනවා. ඒ කාලෙ තුල අපි ඉදිරිපත් කරගත්ත ආවෝනේ කාරණා අපේ අපි අධ්‍යයනයටත් ආලෝකයක් වේවා. මේ විදිහට අධ්‍යයනයෙන් ධර්ම ධර්ම කමෙන් වීමේ දුක දුක් වේදනා ඉක්මලා ලබන්නා වූ මේ අදුක්කම දුක වේදනාව අධ්‍යාත්ම වෛද්‍යාවයෙන් සංසන්දනය කියන ලබන අධ්‍යාත්ම වෛද්‍යා සමෝතේ කල්පනා කරන වේදනාවක් ඇති වෙලා ඒ සිදු වේදිකයන්ගෙන් තොර වූ මේ සාන්ත සුන්දර භාවය ලබා ගැනීමට අපේ මේ පැයේ ධර්ම දේශනාව හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද තැන්ින් ධර්ම දේශනාව මෙතන සමාප්ත